දෙනාට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඒක සාධාරණ වහන්සේ. ඒ දක්වා මේ භාවනා කරලා නිවන් අවබෝධ කරගන්නට නැහැ කියලා කියන යම් යම් අනුපාන දෙන්නේ ඒ අනුපාන සකසා ගැනීමට ඉවහල් වෙන ආකාරයේ දේශනාවක් ඉදිරිපත් කරන්නේ යම් යම් කරුණ පිළිබඳ යම් යම් අවබෝධ අඩු වෙන විට තමා බලාපොරොත්තු වෙන නිවන අවබෝධ කරන්නට නැහැ කියලා. බුදුජානනාංශය දක්වලා තියෙනවා ආගමසත් මුද්ධිකේ ප්‍රමාණය දස ධම්මා භාවේ සම්මා. ඒකම ද්වේෂයේ මෝහය ආදී සියලුම කෙලෙස් වලින් දක්වලා තියෙනවා. එන රාග දෝෂ මෝහ ආදී විවිධ ක්ෂේත්‍ර ධර්මයන් අභිඥාය පරිඥාය පහමනාය විශිෂ්ට ඥානයකින් දැනගන්නට පිළිසඳ දැනගන්නට ඒවා සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නට දස ධම්මා භාවයේ ධම්මා මේ ධම්ම 10 මහයිතා කරනවා. කියන කාම දෝෂ මොහ පමණ මේ කොහොම කෙරෙස් නැති කියන සඳහා මම වෙන වෙනම සූත්‍ර වල දක්වලා තිබෙනවා. ඒ සෑම ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන් ප්‍රහීන කිරීම සඳහා මේ ධර්ම 10 පාවිච්චි කරන්න කියන දේ මොනවද ඒ ධම්ම 10? අසුබ සංඥා, මරණ සංඥා, ආකාරයේ පටික්කුල සංඥා තුනක් තියෙනවා. සබ්බලෝකයේ අනුබේධ සංඥා හතරයි. අනුච්ඡ සංඥා, අනුච්ඡේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනත් සංඥා එතන තමයි හතරක් වෙනවා. ඊට පස්සේ තුනක් තියෙනවා. සංඛාන සංඥා, විරාම සංඥා, නිරෝධ සංඥා. එන්න මේ සංඥාව කියන්නේ තමන්ගේ හිතට වැටෙන අවබෝධය මේදී අදහස් කරන්නේ අවිද්‍යාව කියන සංඥාව. මේ අවබෝධයෙන් සමාත නැත්නම් භාවනාවෙන් ප්‍රතිඵල ගන්න එක ප්‍රමාද වන්නට පුළුවන්. ඒක නිසා අසුබ සංඥාව පළමුවෙන්ම කියන්නේ අසුබ සංඥාව එක කරගන්නවා තමන්ගේ ශරීරය අසුබ වශයෙන් දකින්නට පුළුවන් වෙන්න ඕනේ අන්නගේ ශරීරය අසුබ වශයෙන් දකින්නට පුළුවන් වෙන්න. ඒක නැත්නම් මේ ශරීරයේ නියම තත්ත්වයේ තේරුම් ගන්නට බෑ මේක සුබ දෙයක් වශයෙන් දකින්නට බෑ ඒක නිසා සුබ භාවනාව මනේ ප්‍රකට කරගෙන මේක අසමයි කියන අවබෝධය ඇති වෙනවා එන්නේ ශරීරයේ නියම තත්ත්වයේ මතු පිටින් තියෙන හැම දැසීම නිසා කෙනෙකුට දකින්නට බෑ ඒක මෙතන තියෙනවා සංඥා කායෝ පටිච්චසමුප්පාදෝ යථාභූතං නිදිෂ්ඨේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. මේ මතු පිට තියෙන හැම ශරීරයේ බැඳලා තියෙනවා. ඒක නිසා යථාභූතං නිදිෂ්ඨේ යෝගයේ ඇතුලේ තියෙන නියම தත්ත්වය දකින්නට බෑ කියනවා. මේ හැම ගැලෙව්වොත් එහෙම මේක ඇතුලේ තියෙනව සෑම එකක්ම පිළිතුරු සෑම එකක්ම දුබඳ හමුන සෑම එකක්ම අල්ලන්නට තියා සිමගන්නට තියා අල්ලන්නට තියා මොන විදිහකින්වත් සිද්ධ වෙනවා බැරි තරම් අපේක්ෂා ඒක නිසා මේ ශරීරයේ තියෙන පොඩම් පොඩක් තරගෙන භාවනා කරලා සමාජ අවබෝධයක් ඇතිවන්න ඕන මේකේ සාන්තයෙන් අසුබ ධර්මයක් මේ අමින් තමයි මේ වෙන්න තියෙන්නේ. මුළු ශරීරයම බුදුහාමුදුරේ කතාවෙන් දක්වලා තියෙන ඒකේට පාදේ දක්වා මුළු ශරීරයම අසුබ වශයෙන් දකින්න ඕන. ඔබ යම් ඡේද අසුබද යකත් යම් ඡේදයෙන් අසුබයි කියලා බුදුහාමුදුරේ කියලා තියෙනවා. මේ සමහරුන්ට මූණ වගේ කොටස් අසුබ වශයෙන් තේරුම් ගන්නට බැහැ. බුදුහාමුදුරේ ලක්ෂණ තියෙනවා. අපක්ෂ ප්‍රතිගන්සී සම් මත්තකින් ගත කෝලිකව සුබතෝ මඤ්ඤති බාලෝ අවිජ්ජාය පරික්ඛතු ප්‍රේක්ඛතු ඒ කියන්නේ මේ ශරීරයේ හිසේ විවිධ ස්කින් තියෙනවා ශරීරයේ තියෙන නවදරේ තියෙන නම් හතක්ම තියෙන්නේ මොන ශරීරයේ මොන මොන එතකොට අතත්ස සිරංශීත මත්තලුංගස්ස පෝෂම් මොලේ මේක තියෙනවා සුභතෝනම් මඤ්ඤති බාලෝ මාළෝ කියන්නේ මොෝලියෝ මේක සුභ වශයෙන් ගන්නවා හේතුව අවිද්‍යාවේ කොරප්පතෝ අවිද්‍යාවෙන් ලැබිලා තියෙන නිසා අවිද්‍යාව වසාගෙන සිටින පින්වරාගෙන සිටින නිසා එනිසා මේ සම්මුතිය කියන අපිටම සම්මුතියෙන් කපලා දැම්මොත් ඒ ලක්ෂණ 75ක් විතර වෙන මඩිනේ. නැත්තම් මතු පිට තියෙන නාමය කපලා සිදුරු දෙකෙන් විතරක් දිස්සෙන්නට පටන් ගත්තොත් අර මූලයේ තියෙන ලක්ෂණ ඔක්කොම දැන් මොකක්වත් එකෙන් දැක්කොත් එහෙම මූලික වෙන විරූපේ නියමනන්ද තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ මූලයේ තියෙන සිදුරු ටිකක් යහට යහට විකෘති වශයෙන් කියනනම් නේද? ඕවා ලක්ෂණ කියලා ගන්න දෙන්නේ ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ. උත්පත්ති මේක එක්කටාසේ තනිකර මොළේ කියලා තියෙන ඒවා මොකක්ද සිංහල ගන්න දේවල් ඒවා යම් දා කියලා කියනවා. අපරාධ මේක තේරුම් ගන්න ඔය සිදුරුවතේ විවිධාකාර තුන කොටස් තමයි ගන්නට පටන් ගන්න. ඒවා මේ සැකවාදී වශයෙන්. එතකොට මේ විදිහට තේරුම් ගන්නකොට ඒ ඉඳලා බාධේ දක්වනවා. මුළු ශරීරයේම මේ හැම ගැලීමකට පස්සේ තියෙන සත්‍යයේ ඇතුළේ තියෙන මේම පිළිකුල් බුදුහමන දෙයක් කියන ඒ අවබෝධය සමාත තිබෙන්න තෝර අසුබ භාවිතා අසුබ භාවනාව භාවිතා කරන්න දෙයි කියලා බුදුහාමුදුර බොහෝ සූත්‍රවල දැහැදිලිව පෙන්වන්න කරලා තියෙනවා. සාමස්සලිකේ භාවනාව අසුබ භාවයේ සම්මා කියන දක්වන අසුබ සංඥා මෙහි කියලා තියෙන මේ සූත්‍රයේ මඟින් කියන්නේ විවිධ තැන්වල අසුබ භාවනාව භාවිතා කළ යුතු බව දක්වා තිබෙනවා. මේක අපි ආනාපාන ධානාපානයේ සතර ප්‍රතිපත්තන සෝතේ කායනුපස්සනා විස්තර කරනකොට පටිච්චෝල මනස්කාරය බුදුහමඳ ප්‍රකාශ කරන තින ආකාරයෙන් දැනුම් කරලා ඒකේ යම් යම් අනුපාඩු තමයි ඇති. ඉතින් ඒක නිසා පටිච්චෝල මනස්කාරය සම්මගේ ශරීරයේ සම්බුද්ධත්ව වශයෙන් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ ශරීරයේ වැగిරෙන දේවල් ඔක්කොම ඕත්‍ර අශෝකී කෙල සෙන්සතු භාගය ආදී ඔක්කොම ජරා බුදුම හැම දේවල්. මේවා ඉතින් මූලිකමට මිනිසු කරනවා ලෝක සත්‍ය සබාරිනා වෙන සත්‍යයි සබයි සුඛයි හොඳයි ලස්සනයි ආදී වශයෙන්. දවසක් දෙක තුනක් ඕයම් පවිත්‍ර කරන පිට වෙන දේවල් සෝදා පවිත්‍ර කරන්න නැතුව ඒ මොන ඇඳගෙන මොත්පලන්නේ කියන එනකොට කිච්චෙන්නකවත් බැරි තරම් දුකලා මන ප්‍රශ්න තමයි කිච්චෙන්නට පුළුවන් ඒ වෙලේ තත්ත්වයකට පත් වෙනවා මේවා මේ පොඩ පොඩ ශරීරයේ තියෙන තියෙන මේ කොහොමද තේරුම් ගන්න ඒ අවබෝධය ඇතුලේ නැත්නම් මකනවා සම්බන්ධවට පසුබසින්නට පුළුවන් ප්‍රතිඵල ගැනීම කරගන්නට පුළුවන් ඊළඟ එක මරණ සංඥාව ඒ ඒකෙන්ස් අපි කලින් කියලා තියෙනවා මරණාසන්න භවනා කරන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙකුගේ ජීවිතේ ඕනෑම වෙලාවක ඕනෑම ආකාරයකින් මරණයටපත් වෙන්න පුළුවන්. ඒක ස්වභාවය. ඒකකොට මේ ජීවිතේ වැළඳගත ඔක්කොම දේවල් අපිට අතහරින්න තියෙනවා. කිසිම දෙයක් කරහඳන්න යන්න තැකකමක් නෑ. තමා කොච්චර අනුන් කළා ආදරය කළා ඒ අනුන් කරන ආදරය තමයි සෑම දිනෙකම ඒ වගේම සෑම දෙයක්ම. අත්දැකල දාලා යන්නට සිදුවෙන එක සිදුවෙනවාමයි ඒක නිසා මම මේ ගැන සිහිපත් කළා මේක හැමදාම සිහිපත් කළා මේක තමයි මේකේ සෝලොම්බේ කියලා මේ ඔක්කොම අතහරින්න සිදුවෙනවා කියලා හිතලා භාවනා කරන විට මම මේ ඔක්කොම දේවල් සිදුවෙන අතහරිනවා කියලා අතහරින්නට ඕන කියන්නේ භාවනා කරන විට එක එක දේවල් පොඩ්ඩක් හරි දවාම් කරේකයි ගෙවල් දොරවල් හරි මොකක් හරි බදාගෙන ඉන්නවා නම් සිතින් අල්ලාගෙන සිටිනවා භාවනාව සාර්ථක වන්නේ මොකද භාවනාවෙන් නිවන් නිවන් ලැබෙන්නේ සියලුම දේවල් අත්හැරී ගිය අවස්ථාවක. ඒක එක දේවල් උපාදාන කරගෙන සිත් සමාදානක් නෙවෙයි දෙන්නේ. ඒක නිසා මරණකට මේ සියල්ලම අතහරින්න වෙනවා තේරුම් ගන්න. ඒ ආත්මය මරණා මරණයට ඔක්කොම දේවල් නැතේ මේ ආත්මෙන් ඒ වගේමයි. කොයි මොහොතේ කොතනදී අපි බලාපොරොත්තු විරහිත දැනකට කිසිම බලාපොරොත්තු නැති අවස්ථාවක මරණය සිදු වෙන්න පුළුවන්. ඒක නිසා එහෙම මරණය ගැන සිහිපත් කරන මේ මරණ කරනකොට මේ සියල්ලම අතහරින්න සිදු වෙන බව තේරුම් ගන්න. අබ්බේමේ කියන නාමයෙන් නානබව විනාමවෝති අභිඥම් පටේකිතම්මන් කියලා බුදුහමඳුන් අපේ තියෙන නිරන්තරයෙන් මෙනෙහි කරන්නේ මේ සියලුම ප්‍රියව දේවල් ප්‍රණාපෝ දේවල් ප්‍රියකෝ අය මනාපයෙන් ඈත් වෙන්නට වෙනවා වෙන්නට වෙනවා කියලා නිතර මෙනෙහි කරන්නේ ඒකට මේ අසමතාවනාවෙම ඊට පස්සෙ කරන සූත්‍රවල දක්වලා තියෙන උපමාතක සංඥා විනීමක සංඥා විපූර්මකය සංඥා ආදී වශයෙන් ඒක ටිකක් විස්තර වශයෙන් බලන ආකාරය තමයි වුණාට පස්සේ තමන්ගේ මනසට ඉක්මන ආකාරයෙන් නිලෙන ආකාරයෙන් උදස්සලන ආකාරයෙන් පොපුරන ආකාරයෙන් පොණුගමන ආකාරයෙන් පොළොවට දැම්මනම් මේවා දිග දිගට පස්සේ කියන්නේ කුමුල් කුමුල් යන ආකාරයෙන් නැත්නම් ගින්දර දැම්මනම් අනිවිලා යන ආකාරයෙන් ඒවා තේරුම් ගන්නට විශේෂයෙන්ම හොඳයි පොළොවට දාපු මරණය මරණයට සිදුවන අවස්ථා තමයි මේ කියන්නේ බුද්ධමාර්ගික විනයනකාරී තිබෙනවා වුණින් දෙනවා පෝජස් කරනවා මේ පැත්තේ තමන්ගේ ශරීරය පස් කරනවා කියන ඒ අවබෝධය හිතේ පස්සන ආකාරය භවනා කරලා අත්දකින්න ඕනේ. එතකොට තමයි මේ ශරීරයේ තියෙන සම්දරාගයේ සම්දේ කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලීම. ඒ ඇලීම නිසා කැමැත්ත අයින් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ශරීරය ගැන චන්දනාගේ යම් කෙනෙකුගේ සිත තුළ තියෙනවා වෙන කෙනෙකුගේ ශරීරයක් ගැන චන්දනාගේ සමන්ගේ සිත තුළ තියෙනවා කවදාවත් ඒක තියෙන තාක්කල් නිවන් යන්නට බෑ නිවන් යන්නට සිත දියුණු වෙන අවස්ථාවේ කරි අඩුමවත් يعني භාවයෙන් ප්‍රතිඵලයක් ගන්න ඔන්න මෙන්න කියන අවස්ථාවේ මේ සියලුම දේවල් සිතින් අතහැරී තිබේ යුතුමයි. කියන්නේ සියලුම දේ බැඳීම ඔය සං සම්දරාගයන් අයින් වී ගිය පිරිසිදු මනසකට නිවන අවබෝධ වෙනවා. එහෙම නැත්නම් මේක එක්කෙන දේවල් අපාදාන කරගෙන ඉන්න මනසකට කවදාවත් නිවන අවබෝධ කරන්න බැහැ. ඒ නිවන දකින්නේ සා පිරිසිදු සිතෙන්. ඒ නිසා පිරිසිදු සිත ඇති කරන බතේ පේනවා. ඒ සිතේ පිරිසිදු භාවය අනුව නිවන යන උතුම් කල්යනා. එතකොට මේ දිනු කාරණා වෙනකට ආකාරයේ පටික්කුල සංඥා කියන තුන්වෙනි කාරණා. අපි මේ කනබුන දේවල් වලින් තොරව තියෙන පිළිකුල. දැන් බොහෝ දෙනෙක් ආහාර ගන්න විට රස කුෂ්ණයෙන් රසයට බුද්ධිය ලබන්නේ. ඒ වගේම තව තවත් මේක ලබා ගන්න ඕනේ කියලා හිතාගෙන තමයි. නමුත් මේ කනබුන ආහාර සඳහන් කරන දේකට බාධාගත්තාට පස්සේ තවත් කෙනෙකුට ගන්න පුළුවන් වුණා. ඒවා ටිකක් සමන්ම අරගෙන හපලා හපලා හපලා ඊට පස්සේ ඒ හපපු ටිකක් ඉඳාගෙන පැත්තකින් කිව්වොත් දෙවිතුමකට ගන්නවා තමා සමන්තවත් ඒ පාපවරම් කටේ දාන්න පරිස්සමට තිනුකුල් භාවයට පස්සේ කරලා බලන්න ගෙදරින් ගියාට පස්සේ අපල හතල ටිකක් එළියට ආව ගුණාමය පැත්තකින් තියෙන බලන්න මෙවැනි සත්‍යයකට පස්සල මේ ආහාර වලට නේද අපි මේ දැනටි ඉන්නේ ආශා කරන්න කියන හැඟීමකට කොටේ කියන්නේ මේවා මේ ජරා ගොඩකට නෙමෙයි ආශා කරන්නේ රසයට බැඳින්නේ කියලා ඒ සත්‍යෝෂ්ණ නැති කරන්නටයි බුදුහාමර මේ උපදේශය දෙන්නේ. ආහාරයේ පටිච්චෝල සංඥා බලන්නේ මේ ඊට පස්සේ මනසය. මනස අමාසයට ගියාට පස්සේ අමාසයේ විවිධ එන්සයිම් වර්ගාදී එකතුලා මේක බමන බවටපත්. ඒ නැස්තක කියනකොට එහෙම වමනේ දැම්මොත් එහෙම අපි කොච්චර පුදුකලකටපත් වෙනවද? එතන වැඩි දාලා වහලා තිබුණත් ඒ සීතිරේවත් වාඩි වෙන්න කෙනෙක් නැහැ. ඊවැනි විදුකුල් වමනේ තමයි මේ අපි මේ සිහි කරන වමන බවට පස්සන ආහාරම් තමයි මේ ආශා කරන්නේ. අතන අරගෙන ඇතුළට ගියම වමනේ. ඊට පස්සේ ඒක පරම දුක්ඛන් දෝ අසෝක බවට පත් වෙනවා. ඊට අමතරව මේ ආහාර වලින් තමයි ශරීරයේ තියෙන පොළ කොටස් ඔක්කොම නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා මේ ආහාරයේ පටික්කුල සංයාව ඇති කරගන්න ඕනේ. ඔය කොහොමද ඒක දැන් ඇති කරලා නිවන් අවබෝධ කරගන්න මේ කන්නේ දිනු කරගත්තේ ඒක මොකක්ද බුදුහාමුදුරුවෝ දක්වන කුණ්‍යකෂණයේ යන්නේ පොදු පාඩු දෙනවා. නිවන ප්‍රමාණයට ස්වභාවයෙන්ම සිදුවෙනවා. ඒ නිසා ආහාරය කඩිකෝල් සංඥාවක් කලබල වෙච්චා සීපත් කර බලන්න මේවට සිදුවන දේ බලන්න. ඒකට වටේ තියෙන ඇදීම, බැඳීම, රස තෘෂ්ණාව මේ වගේ කියන අනිත්‍යයට මුලින් සමාන උතරක් ගන්න ඕනේ කියලා එහෙම කලින් ඉන්න සෝතසත් වෙන එන්නේ අදහස් ඔක්කොම නැති වෙනවා. ඊට අමතර මේ කනබුන ආහාර වලට කියන කබලිකාර ආහාර කබලිකාර ආහාර හදවත පිළිසින් දැනගත්තොත් එහෙම ඒකෙන්ම ගන්න දෙන්න පුළුවන් කියලා ආහාර සම්පූර්ණ දක්වලා තියෙනවා. කබලිකාර ආහාරය මිත්‍යේ පරිඥාතේ පංචකාමෝනිකරාගෝ පරිඥාතෝ හොති පංචකාමෝනිකරාගෝ පරිඥාතේ නස්තිකස්ස සංයෝජනං තේ සංයෝජන සංයුක්ත සත්තා පුන ඉමන් ලෝකං වාදක්කදී දක්වලා තියෙනවා. මේ කනබුන ආහාර හදිසියට පීෂණ නොවන පීෂණ ලැබෙන්නට පුළුවන් නම් ඔහුට මේ ලෝකයට නැවතෙන ඒ කියන්නේ කාම ලෝකයට නැවතෙන සංයෝජන කිසිවක් නැතුව යනවා නාගාම වෙනවා කියන එක ඒ ආහාර සූත්‍රයේ දක්වා තියෙන වෙනස් සූත්‍රවල ඒකම දක්වලා තියෙනවා මේ කියන කලබල ආහාරයට පරිවර්තන දැනගත්තොත් මේ තුන නාම සංකේතව ලබන්න පුළුවන් කියන්නේ. ඒක විස්තර කරන්න තේමා මේ වගේ ආහාරයේ පටික්කුල සංජාව පමණ පමණ යටිනති ඒ අර මේක පිළිසඳ ගන්න ආකාරය ඒක මේ නිවන් ලැබෙන ආකාරය කියනවා නම් ඒකට දෙන්නට සමානසිත සාවින දවසන් සිදුවේ. එතකොට ඒකන කරුණු තුනක් කියනවා. මේ තුනම පටික්කුල මතින් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අකුබ්බ එක ආහාරයෙන් කටිච්චෝල සංඥාව ඒ වගේම මරණ සංඥා මරණ සංඥාවේ අර උද්දමාන්ත කියන එක වාක්‍යය ඔක්කොම අසුබ සංඥාවට ඇතුළු වෙන වෙන දේවල්. මේ අසුබ වශයෙන් දකින එක තුළින් සමාජයේ සුසතන විරෝධය තියෙනවා භාග්‍යම නෑ කියනවා. මේ නෑන්ද නිසා තමයි අපිට මේ සංස්කාර අතහරින්න පුළුවන්කමදී. අපිට සංස්කාර කෙනේ නීමත් වෙන සංස්කාර අතහරින්න බෑ සංස්කාර අතහරින්න නැත්නම් නෑ ලබන්නේ. ඒක නිසා සියලුම සංස්කාර අතහැරිය යුතුමයි. නිවන් අහන්න බලාපොරොත්තු වෙන කෙනා. ඒකට සුදුසු මට්ටමට සිත සැකසීමක් තමයි මේ විදිහට නිවැරදි අවබෝධයෙන් සමාගයේ සිත තුළ ඇති කර ගැනීම තුළ සිදුවන්නේ. අන්න ඒ කර්ම තුන තේරුම් ගන්න ඊළඟ කාරණාව සක්ක ලෝකේ යන බිද සත්‍යය. මේ මොසබ්බති වලම ඔක්කොම සියල්ලම ඇතුළත්. සියල්ලම ඒකයි සම්බදේ. සම්බ ලෝකේ ලෝකයේ තියෙන සෑම දෙයක් කරනවා අන්න බිද සත්‍යය. අභිරතිය කියන්නේ අපි සිංහලෙන් අභිරතිය කියලා කතා කරන්නේ කැමැත්තක් තියෙනවා කුචිකක්යක් තියෙනවා ඇලීමක් තියෙනවා බැඳීමක් තියෙනවා ඒ වගේ එකක් තමයි අපි අභිරතිය කියන අභිරමණය කරනවා අභිරතිය අධිවචන තියෙනවා අන්න අභිරතිය කියන්නේ ඒක විරුද්ධයි මේ තේරුම ලෝකයේ සෑම දෙයක් කියන තියෙන ඇලීම බැඳීම අඩුවකින් භවනා කරන වෙලාවවත් ඔක්කොම සිතින් ගැලවී යනවා ඔය සම්බලෝකයේ අරගෙන සංඥා වාගේ දේවල් ඊට පස්සේ මෙන්න පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා කියන කරුණු මේ ගෙදර ගියාට පස්සේ ඒකේ ඇති මේ ගිරිමානන්ද කියලා කෝෂයක් ඒ සූත්‍රයෙන් දක්වලා තියෙනවා අතන සංඥාව කියන එකත් ඒ සූත්‍රයෙන් දක්වලා තියෙනවා. ඒකෝලේ සම්බලෝකයේ රබින සංඥා කියන එක විස්තර කරනකොට කියන්නේ කතමාන්තරණ සම්බලෝකයේ රබින සංඥා ධර්මන දෙක වෙනෝකේ උපාය උපාදාන චේතක අධිෂ්ඨාන අභිනේසානක අපේ පදයන්ත විරමතන උපාදයන්ත වරන්ත තියානන්ද සම්බලෝකයේ රබින සංඥා කියන එක විස්තර කරලා තියෙනවා. ඒ කිරිමානම සත්‍යය. එතකොට මේ සම්බලෝකයේ රබින සංඥාවේ ආකාරයෙන් කරන භාවනාව වාග් දියුණු කරන්නේ. ඒ කියන්නේ කියන්නේ උපාය උපය උපාදාන උපාය උපාදාන කියන්නේ මේ ලෝකේ උපාය උපාය උපය කියන්නේ අන්නාදි කුමාන උපාදාන කියන්නේ කාම උපාදාන විච්ඡ උපාදාන අප්‍රාද්ද උපාදාන සීලබ්බ උපාදාන කියන ඒවා මේ උපාය උපාදාන චේතස අධිෂ්ඨාන කියන්නේ සිතෙන් මේ ආත්මයක් ඇත්ත කියලා අභිනවේෂණ කරගෙන ඉතින් සතුටින් අල්ලාගෙන සිටින එක. චේතස අධිෂ්ඨානාදී මේ අනුසය. ඊළඟට අනුසය ගැන මතක් වෙන කාම රාගන්තේ පරිමන්ත්‍ය ආදී එතකොට මේ අනුසේ ධර්ම මේ ඔක්කොම සිතින් අයින් කිරීමක් වෙන සම්බලෝකයන් වලටේ මොකද කතා කරන්නේ මේ තරම් දෙකට මේ කරන්නට හැකියාවක් නැති බව අපි දන්න. ඒක නිසා මහෝනා කරන්න කල්පනා කරන මේ ඔක්කොම සංස්කාර ධර්ම අතහැර දැමී දුතු දේවල්. ඒ කියන්නේ මේ ලෝකේ නෙවෙයි කාම ලෝකේ නෙවෙයි රූප ලෝකේ නෙවෙයි අරූප ලෝකේ නෙවෙයි කොතනක ගියත් මේ නාම රූප ධර්මයන් පවතින දුකේ තරයි තියෙන මේ නාම රූප ධර්මයන්ගේ ප්‍රත්‍ය තමයි මේ සත්‍යෝ දෙවියෝ බ්‍රහ්මයෝ මාරයෝ කියලා අල්ලගෙන කටයුතු කරන එතන මොහොමයි කියන්නේ මේ ඔක්කොම දේවල් මොනම එකක් වෙනවන් මගේ ඇදීමක් බැඳීමක් නැතුව මම මේවා අත්හරිනවා කියන අත්හැරීමේ හේතුව බහදා කරන්නේ භවනා කරන විතරක් අද වශයෙන් අනිත්‍යතාවය මේවා දීගෙනට කරන්නට පුළුවන් දුන්නේ ඒ නිසා භවනා කරන අවස්ථාවේ මේක තමයි නිවන කෙරෙහි තියෙන අපේක්ෂාවත් තමයි නිවන ලබා ගන්නට ඕනේ කියන බොදීමක් තියෙනවා. නැත්නම් මට භූමියක් දැකීම ලබන්නට ඕනේ කියන හැඟීමක් ආශාවක් අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක කොහොමද තමයි මොකද? සබ්බ ලෝකයේ අනිවිද සංඥා කිසි දෙයක් කෙරෙහි අභිගතියක් ක්‍රියා කිරීම සුදුසු නෑ. ඒක නිසා ඒ සියලුම දේවල් නැතනෝ තමයි භාවනා කරනකොට කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් භාවනා නොකරන විට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවසන් වෙලාවෙ සිතේ තියාගෙන ඉන්න ගියේ තමයි. ඒක නිසා භාවනා කරන විට වඩාත් අඩු වශයෙන් මේ විදිහට හිත සකසා ගන්න. ඊළඟට අනිත්‍ය සංඥා, අනිත්‍ය දුක්ඛ සංඥා, දුක්ඛ අනාත්ම සංඥා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංඥා තුනක්. ඉතින් මේක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඉතින් ඒවා පිළිබඳ නිශ්චිතමේ මේ කියලා තියෙනවා නිශ්චිතඥාම මොකද්ද? දුක්ඛ කියන්නේ මොකද්ද? අනාත්ම සංඥා මොකක්ද? විකාරණය. ඉතින් පැහැදිලිව කියලා දීලා තියෙනවා මේ ඒවා තේරෙනවා. ඒ නිසා ඒ අනිත්‍ය සංඥාවේ නම් යම් අනුපාඩු තමයි තියෙන්නේ. මුළු ලෝකයේම සංස්කාර අනිත්‍ය වශයෙන් දැක්කේ නැත්නම් කවදාවත් සම්මත නියම කොමිටුවේ නේතන්තන විදිහට කියලා තියෙනවා බුදුහාම. ඒ කියන්නේ සම්මත නියම අනුකමානෝ අනුරෝම කාටදස්සමනාන සෝභහිතේ නේතන්තන විදිහට. මේ විදර්ශනා ඥානය කියලා අනුරෝම ඥානය ඇතිවී කියන එක සීලම සංස්කාරද කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් දකිනවා. කියන්නේ පොසංසාර නිත්‍ය වශයෙන් දකින් දකින්නේ නැතුව මොනම හරි සංස්කාරයක් නිත්‍ය වශයෙන් දකිනවන ඒගේ මොනම හරි සංස්කාරයක් සුඛ වශයෙන් දකිනවන මොනම හරි සංස්කාරයක් ආත්ම වශයෙන් දකිනවන ඒද ඔය අනුලෝමිකාය කන්ත්‍ය සම්බන්ධව ප්‍රමෝහිතදී මේ සංස්කාර විදිහේ ප්‍රකාශ කරන නිවනට අනුගමන නිවන දැකීමට ගෝත්‍ර භූඥානෙ ලැබීමට ඔන්න මෙන්න කියන අවස්ථාවේදී පහළ වෙන අනුලෝම ඥානෙ ඇතිවේ කියන එක කවදාවත් සිදු නොවන දෙයක්. මේ අනුලෝම ඥාන ගැන මේ අදෝදස්සන ඥාන කියනකොට අපි කියලා දීලා තියෙනවා. දැන් මේවා කියන්නට අවශ්‍ය නැහැ. ඒක නිසා මේ අනුලෝම ඥානය විතර ගන්න තුන නිවන් ලැබීමට ඒක අවශ්‍ය කරන්නේ. අර සියලුම සංස්කාර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් තේරෙනවා. කිසිම සංස්කාරයක් මුත්‍ය සුත්තර සම්පආත්ම වශයෙන් තේරෙන්නේ තේරෙනවා නෝ කරදී. ඔය බුදුහමෝ සරණාකරණ ඥානයෙන් කියනකොට කියලා තියෙනවා තමයි කියන්නේ ජීවිත මොවිවිත දේවල් තමයි කියන්නේ. ඒවත් කියනකොට අඩු වශයෙන් සෝවාන් වෙච්ච කෙනෙක් ඉන්නවනේ කුංජ සංඛාර නිත්‍යක සම්පස්සක කිසිම සංස්කාරය නිත්‍ය වශයෙන් ගන්නේ කියන එක කවදාවත් සිදුවෙන්නේ කිසිම සංස්කාරයක් සපයි කියලා ගන්න එක කවදා සිදුවන්නේ. සිතන සංස්කාරයක් දුක මේ ආත්මය කියලා ගන්න එක කවදා සිදුවෙන්නේ කියලා. ඔය සාමාන්‍යතාවන විස්තර කරන අවස්ථාවෙන් දක්වලා තියෙන සිදුවේ හැකි සිදුවේ නැති දේවල් විස්තර කරන සූත්‍රයේ ගෝවේ බෞද්ධ සූත්‍රයේ සූත්‍රය කියනවා. එතකොට ඒක නිසා මේවා සමන්ගේ චිතතර සාම මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවන් පිළිබඳ පැහැදිලිව සියත සියම් මේ අවබෝධය නැත්තේ මේ දක්වා පැහැදිලිව මාර්ගඵල අවබෝධයක් ලබා නොමැතිනම් යම් කිසි කෙනෙක් මාර්ගඵලයක් කළා අවබෝධය ලැබලා තියෙනවා නම් සාමකාලික වශයෙන් සුඛ සංඥා දීතන් මේවා අනාත්මයි අනිත්‍ය දුකයි අනාත්මයි කියන ඇගීම පසු වෙනවා ඒ නිසා ඒකාන්ත වශයෙන්ම මේවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් පංචස්කන්ධ භූතයෙන් තමා දකින්නට ඕන. අපේ ජීවිතයේ දේශනා විදි සිදුවෙනස් කලේ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් පංචස්කන්ධ භූතේ දකින ආකාරය. ඉතින් ඒක දැක්කම දැන් මේ කියන කාරණාව මේ වෙලෙට අවබෝධ වෙලා තියෙනවා. ඊළඟට ඒක ප්‍රසන්න සංඥා. ප්‍රසන්නය කියන්නේ මේක ජීවමානන්ද සෝතේ දක්වන තියෙන මතමාචානන්ද සම්බන්ධනේ දහනන් වික්ඛු පන්නම් කාමකප්පනාදී වාසේ ප්‍රජාතිනෝනි සිද්ධාන්ත කරුණ බව නම් මේ ආදිවාසීන් තමන්ගේ සිත තුළ උපන් කාම, ව්‍යාපාද, දේශා කියන විතක්ක තුනයි. ඊළඟට උපන් උපන්නේ පාප කියන අපසලේ ධර්මයේ උපන් උපන්න පාපකාර අපසල ධර්මයි. ඔක්කොම සිතින් පහරණය කරන දෙදින්දා ජීවිතයේ පුරුදු වෙනවා. කාම සංකල්පනා පහරණය කරන වෙලෙකුල ව්‍යාපාද සංකල්පනා, දේශා සංකල්පනා ව්‍යාපාද ගැන තමයි. දේශා ගැන දේශා කියන්නේ ඒ වගේම අකුසලයේ තමයි උපන්පල මනෝකේ පාපකසලම් මගේ දීදාකාර අපේ නිසා මේවා සම්පූර්ණයෙන්ම ඇති වෙනකොටම නැති කරගන්නට පුළුවන් දෙන්නතෝ සිත දේශද භාවයට පත් කරගත්තොත් නිවන් යන්නට බෑ මම ඒක කලින් කියවන නිසා ඒක නිසා ප්‍රශ්නේ මේ කොහොමද දේවල් සම්පූර්ණ මුලිනුත් එක්ක සිටින ගණනනවා කියලා අයින් කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන විටවත් අඩු වශයෙන් මේ කිසිම කාමරාග පිළිබඳ සිටින්නකම නැති කරගන්නේ මේ ඔක්කොම ගලලා පැත්තකට දාන දීපනවා කියලා වෙන දහක මුලිත් එක ගලලා විසිකනවා වගේ සිටින් තමන්ගේ සිටින්න එක තාවකාලික වශයෙන් හරියන් කරන්න පුළුවන් වෙනවා. ව්‍යාපාදයක් තියෙනවා. මොන හේතුවකට කෑන් කෑන් කැපුවක් කවුරුහරි මේ වෙලාවේ මම මරණවත් මේ වෙලාවේ කිසිම තරහක් ඇති කරගන්නේ නැහැ කියලා තරහසිත සම්පූර්ණයෙන් ලයින් කරගන්න. ඒ වගේම මේ ශාසිතය වගේමයි විවිධාකාර අපිට විචාරක තිබුණු මේ සියල්ලම සම්පූර්ණයෙන්ම මම අයින් කරනවා කියලා අයින් කරන්න අයින් කිරීමෙන් සිතේ පිරිසිදු භාවයක් කියලා නැතිව. ඒකට මේ මේවා කිසි පරිදි කළොත් ප්‍රතිඵල ගන්නත් පුළුවන්. ඉතින් මේ කාමරාම ආදී දේවල් අයින් කරන්න පුළුවන් නේද? මුලින්ම පස්සේ සෝවන් ස්වාමීන් වහන්සේ සබදාගාමී නම් ස්වාමීන් වහන්සේ කාමයේ ඇතුළේ ඉතින් ඒක වෙන කතාවක්. නමුත් බහලා කරන්නේ මේ සියල්ල අයින් කළ යුතුයි. මේ මේ සෑම දෙයක්ම එදිනෙදා ජීවිතේ තියෙනවා මේක ළම තමා ගන්නට මේවා අයින් කරන්න පුළුවන් වෙන ඉහළ මාර්ගඵල ලැබුවාට පස්සේ කියන කතාව නෙවෙයි මේ අදහස් කරන්නේ භාවනා කරන අවස්ථාවේදී මේ සියලුම සංඥා වැරදි සංඥා අයින් වෙයි තුබා ඊළඟට පහවන සංඥා විරාග සංඥා මේ දැන් මේකත් ඒ ගිරිමානන්ද සූත්‍රයේ විරාග සංඥාව කියන්නේ විරාගයේදී නිරෝධය කියන දෙකේම විරාග සංඥා නිරෝධ සංඥා කියන දෙකම ගිරිමානන්ද සූත්‍රයේ දක්වලා තියෙන ඒකේ දක්වලා තියෙන එකනේ මෙතෙන්ද බලපාන්නේ විරාගය කියනවා අච්ඡන්ත විරාගය කියලා නිරෝධයක් කියනවා අච්ඡන්ත නිරෝධය කියලා. මේ අච්ඡන්ත කියන්නේ කොහොමද නිරෝධය ඒකේ විරාගය. ඒකයි ගිමානන්ද සෝතේ දක්වා තියෙන දෙකේදී නිවනයි පෙන්වන්න කරනවා. උපාසේසනේ වන්දාසය, සෝපාසේසනේ වන්දාසය උදකින් පෙන්වන්න කරන්නේ. එතකොට ඒක නෙමෙයි මේ දේ අදහස් කරන්නේ. විරාග සංඥා කියන්නේ නිවැරදි මේ කිසිම සංස්කාරයක් කෙරේ කිසිම ඇඳීමක් සමාජයේ සිතබල තියාගන්නට හොඳ නෑ භවනා කරන්නේ. මේ සමන් භවනා කරනවා නම් භවනාවෙන් යම්කිසි අත්දැකීමක් ලැබුණා නම් නැත්නම් සමාධියක් ලැබුණා නම් සමාධි ධ්‍යානයක් ලැබුණා. මේකටවත් ඇඳීමක් බැඳීමක් සමාජයට නෑ. ඒක තමයි ත්‍යාගයක් ඇති කරගන්න තියෙන්නේ. මොකද ඒක සංස්කාර ධර්මයක්. භාවනා කරනකොට මොන දේ આવත් ඒක සිහිපත් කරන ඕනේ එකක්. මොනම දෙයක් කරනකොට ඒ ඔක්කොම සංස්කාර ධර්ම ඇති වෙනවා පැහැදිලිව නැති වෙන. ඉතින් මොකක්ද කියන්නේ? අපි දැන් භාවනා කරන හොඳ තීන්තියක් කරන්නේ ඒක සංස්කාර ධර්මයක් ඇති වෙනවා පැහැදිලිව නිවනට පිටපත් වෙනවා කියන්නේ නෝ කියන සෝවාන් මාර්ග ලැබුවා ඵල ලැබුවා ඒවත් ඇති වෙන නැතිලා එනවා. සෝවාන් ඵලසිතේ ඉන්නවා කියන විනාඩි 3ක් 4ක් අයි වෙච්ච කැමති කාලේ ඒක ඒ වුණාට පස්සේ ඒකත් නැති වෙලා එන කොහොමද මොනම දෙයක් හිතට ඇති වෙන භවනා කෙනෙක්ට කිසියක හිතේ අල්ලන්න කියන්නේ තපා උපාදාන කරන්න දෙපා කිසියක කෙරේ සතුට වෙන්න දත්තපා කිසියක කෙරේ ගැටෙන්න දත්තපා මේ පරවතන දෙකදී කියන්නේ කිසිම වහන්න කරනවත් ආදී පහළ වෙන මොන ධර්මයක් වුණත් ඒ කිසිම ධර්මයක් කෙරේ ඇලෙන්නේ මොනම ධර්මයේ විශේෂයෙන්ම දුක් වේදනා ආදී දේවල් ගැටෙනවා මහානා කරොට මේක සමන්ත පරිබෝධ වෙනවා කොහොමදිනේ ඒවට තරහ සිටින්නේ කියලා මේ ආදී කිසිම දෙයකට ගැටීමක් ඇති කරගන්නවත් බෑ ඒකට නිමැති කරගන්නවත් බෑ ගැටීම ඇති කරගන්න සුදුසු නෑ ඒ වගේම කිසිම දෙයක් උපාදාන අල්ලන්න දෙපා මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දැක්කෙන භාවනා කරන මේ සතර සතිපට්ඨාන භාවනා කරන ඒ සතර සතිපට්ඨාන ධර්මයේ තේරුම් ගන්න යම් කිසි කෙනෙක් ඒ අල්ලගෙන ඉන්නත් ඒක අතහරින්න බැහැ. ඒ නිසා භාවනා ක්‍රමයවත් අල්ලන්නේ. කොටින්ම කියනවා ලෝක සුසුලයක් අල්ලන්න කියලා සංස්කාරයක් අල්ලන්නේ මහානාකමියට ඔක්කොම සිද්ධකල පහළවන සංස්කාර ධර්ම මේ සංස්කාර ඔක්කොම තියෙනවා පැහැදිලිව නැති නේද ඒවත් අපත් තමයි එතනට ඇතුළේ තියෙන නිසිත කියනවා නිරුද්ධ වෙනවා. අන්න ඒ අවබෝධය ඇති කරගන්න මේ හැම එකක් වෙන නොයල්ලෙන්නේ ඇති වේතු. අපිටම පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙනවා කියන්නේ මගේ සමාන සමාරුන්ට උත්තර පැහැදිලි ගැඹුරු ප්‍රායෝගික පටිච්චසමුප්පාද ධර්මයන් අවබෝධය පස්සේ කාලයක් අවස්ථාවක්. අනේ නියම ධර්මයක් දැක්කම නියම ධර්මයක් අවබෝධ කරගන්න. ඒ කියන්නේ මේක තමයි ඉහළ බහනවා දිනු ගන්න බෑ. ඉතින් අල්ලගත්තේ හිතනවා. ඒක නිසා ඒව අතහරින්නකොට හැම දෙයක්ම සංස්කාර කියලා. බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන ධම්මාතිවෝ පහසම්බා. උඹලා ධර්මයක් පැහැරපල්ලා. අදීව අධර්ම අධර්මයේ ගැන ඒකට කියන්න දෙයක් නෑ. මේවා අතහරිනවා කියන්නේ මේ භවනා කරන අවස්ථාවේදී සිදුවන පැහැදිලි. මේ විදිහට තෑම් දෙයක් කරන විරාගයේ ඇති වී සිටි. අපි කියන ශූන්‍යතාවයට සිටපත් ඒවත් අල්ලන්නේ. ඒවත් හොඳයි සුබයි සුඛයි කියලා ලක්ෂණ ස්ථාවය තුන ප්‍රයත්න නැතිනවා. ඔක්කොම සංස්කාර වශයෙන් දකින්න. ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න. එතකොට විරාගය කියනක නිරායසම ඇති. ඒවා විරාගයක් ඇති වෙනවා කියන මේ ඔක්කොම දෙකේ තමයි විලා ඒක සංස්කාර කරනවා. ඒකත් ඇතුළේ ප්‍රයත්න එතකොට කිසිම දෙයක් කියන්නේ ඒ විදිහට රාගයක් දෙන්නට බෑ රාගය කියන්නේ නෙමෙයි ඇලීමක් තියෙන්න බෑ මේ බුදුදා ජීවිතේ කතා කරන රාගය නෙමෙයි මෙතන කියන්නේ රාගය ගැන ඇලීම ඒ ඇලීම තිබෙන්න බෑ නොයල්ම සෑම දෙයක් දෙන්නේ නොවැ නැති. ඊළඟට නිරෝධ සංඥා. නිරෝධ සංඥාවේ සත්‍යන් නිරෝධය කියනවානේ ඒක නෙමෙයි අපි කතා කරන්නේ. මේ සංස්කාර ධර්ම නිරුද්ධ වී යන ආකාරයෙන් දකින්නට පුළුවන් ශක්තියක දෙන්න තුන බලනවා කරන්නේ. අර කියපෝ අපි පිළිකල් භවනා කරනවා කියලා පිළිකල් භවනා කරනකොට ඇති වෙන තියෙන සංස්කාර ධර්ම නිවෙන්නේ. ඒ කියන්නේ පහනක් ටිකක් දැල් වෙනවා නම් දැල් වෙන පහන් ටික නිවෙන්නේ නුඹලකට නිවෙන්නේ යනවා. මේ චිතන කල්වරවල් මොකක්ද නැහැ. ඒ වගේ මේ සතියේ තියෙන සංස්කාර නිමිලී යාම නිසා ඇතිවෙන කිස්භාවය දකින්නට පුළුවන් ශක්තිය පිළිගේතු. මේක නිවන් ගන්නට නිවනට යන්නට මේ අසත්‍ය අසතදීව නැගිටිනවා කියලා. කියන්නේ නිවනට යන්නට නැගිටිනවා නම් යම් තැනකට කෙනෙක් අතදීලා නැගිටපන් කියලා නම් නැගිටිනවා වගේ දෙයක් තමයි ළඟා සිටිනවා වගේ දෙයක් තමයි මේ යෝනි සංඥා ඉස්සවාමත් වශයෙන් සාමවදකට. ඒ නිසා සංස්කාර භාවනා කරන විට ඇති වෙන සංස්කාර ධර්ම නිරුද්ධ වී යන ආකාරය දකින්නට පුරුදු වෙනවා. මේ අනිත්‍ය නෙවෙයි නිරුද්ධ වීම කියන්නේ. අනිත්‍ය කියන්නේ නිරන්තර වෙනස් වෙන වෙනස් වෙන වෙනස් වෙන එක. ඒක අනිත්‍යයි. නිරෝධය කියන්නේ නිවිලයන එක. පහනක් නිවනවා කියන්නේ අල්ලරයි. අපි නෝ බාහනා කරන වේදනාවක් ඇති වෙනවා කියන වේදනාව දුක් වේදනාවක් අපි උදාහරණ කරමු දුක් වේදනාවක් විදිහට බලන්නේ දුක් වේදනාව ඒක අනිත්‍ය නිරන්තරයෙන් වෙනස් වෙන වෙනස් වෙන ආකාරය දකින්න පුළුවන්. ඔය වේදනාව සම්පූර්ණ අපිට කකුල නමන නිසා වේදනාව අපි මුදැසි කියනකොට කකුල දිගහැරෙනවා දිගහැරෙනවා දිගහැරෙනවා කියලා සිහියෙන්ම භාවනාව මෙතන ආකාරයේ කකුල දිගහැරියකින් දිගට හරිනකොටම අර වේදනාව තිබුණ තැන වේදනාව සම්පූර්ණයෙන් හිස්සලා ගිය දෙයක්. මොකක් වන්නේ නිකන් මුතුන් බැලුවොත් එතන නිකන් කඩුවක් වගේ. මොකක් වන්නේ අනේක නිරුද්ධ වියම වේදනාව. අපි ඒ වගේම අනිච්ච මේකම්ම සත්‍යකව සම්දේන රුදේ කියන ඉතින් සංස්කාර මොකක් මොකක් වුණත් වේදනාවක් ආව සංඥාවක් ආව සිතුවිල්ලක් ආව එහෙනම් එකක්ම නිවි නිවි යන මෙන්න මේ නිවි නිවි යන තමයි දැකීම ඉතාමත් අවශ්‍ය වන්නේ සිතේ නිවි යන දැකීමට ප්‍රථමයෙන් කයේ නිවි යන දකින්න පුළුවන් නම් ඒක තමයි ඉතාමත් සුදුසු ඒ කියන්නේ තමන්ගේ සිතට කය සම්පූර්ණයෙන්ම නොකෙලිය යන එක තමයි අපි මේ කයේ නිවි යන කියලා කියන්නේ එතකොට ඒ කය නිවි යන නම් සිත විතරයි තියෙන්නේ. ඒක සිත නිරන්තරයෙන්ම නිවිගෙන යන එක දැක දැක ඉන්නත් පුළුවන් නම් ඒ සඳහා එතන රූපේ නිරුද්ධ වෙච්ච නිසා රූපේ දෙන්නේ ඊට පස්සේ නාමයක් නිමිත්‍ය නාමයක් නිරුද්ධ වෙච්චා වෙනදි දෙකපත් වෙනවා නාම රූපය යෝදේසුනි දැන් ඔය දැන් හරි ප්‍රසිද්ධියට පස්සේ ඉන්න ආවුරු වෙන ලංකාව පුරා ඒවා කියන නාම රූප නිරෝධ කියලා නෑ ඌව බුදු සපල් සමෝහ කියන දේවල් නෑ කියන ආමුතු ඉන්නවා හරි ප්‍රසිද්ධයි ඒ අයගේ තීම වලට අවශ්‍යම දෙපාය දුන්න අධ්‍යක්ෂකමක් නැතු වෙන තේ කියන්නේ කිසිම මේ විදිහට හරියට නිරෝධ සංඥා භාවිතා කරොත් ඒක නම් පුළුවන්කම තිබෙනවා තමන්ගේ කය නිරුද්ධ වෙන ආකාරය රූප නිරෝධය දකින්නට ඒ වගේම ඒ නිරෝධ සංඥාව තුළින් නාම ධර්මයේ නිරෝධ දෙයියම දකින්න පුළුවන්කම තිබෙනවා. නාම ධර්මයේ නිරෝධය කියන්නේ සිත සම්පූර්ණයෙන්ම සීලතුණා වගේ කියලාමක් නෙවෙයි. අර නිවන නිවන අරමුණ වන සිහින් දැනීම මාත්‍රයක් කර කලින් කොහොම සංස්කාර ධර්ම නිවි යාමකට සිටපත් වීමක්. ඒ විදිහට තමයි මේ විදිහට ප්‍රකාශ කරන්නේ. මේ විදිහට මේ නිරෝධ සංඥාවේ අනුපාඩු තියෙනවා නම් නිවන ලබන්නට නම් බැහැ. ඒක නිසා නිරෝධ සංඥාව විශේෂයෙන්ම ඇති කරගෙන ගත යුතු මොකක් ඒක ටික ටික ටික ටික හරි ප්‍රගුණ කරලා අපිට ගන්න බලන්න. ඔක්කොම නිර්දේශකාරීව සාස්මත වෙනින් බලපුවම පේනවා. අපි හිතමු මේ ටෙස්ට් එකක් කරගෙන නැත්නම් මේක ටෙස්ට් නිවන් දීපුදා දීපුදා කියලා ඉඳලා ඊළඟට අදින ලොම්බසන් ලොම් පිළිපොදියා තේකෝ කියන්නේ අර ටෙස්ට් කියලා හිතපු සිතුවිල්ල දෙන්නට මුලින් මුලින් හිතපු සිතුවිල්ලකට අවධානය යොමු කරනකොටම Tamanda තේරෙන ලෝම ලෝම කියලා හිතපු සිතිවිලි හිතනකොට අර කෙස් කියලා හිතපු ඔක්කොම ඒවා නිවිලා ගිහිල්ලා. අන්න ඒ විදිහට මේ ආස්වාස්වාසන් කියලා එක ආස්වාස කරනකොට ආස්වාස කියලා එක. එතකොට අපි ආස්වාස කියනකොට ආස්වාස කියලා කරගෙන ආස්වාස කියලා හිතපු ඒ සිතිවිලි ධර්ම ආස්වාස කියනකොට නිවිලා ගිහිල්ලා. දැන් පින්දීම කියන කරන පින්දෙනා පින්දෙනා කියන උදාහරණ ඇතිවෙනවා කියන අර පින්දෙනවා කියලා හිතපු සිතිවිලි නැත්නම් මේ නාම රූප ධර්මත් සහිතව ඒක කියන්නේ ගැඹුරු අනුභවයක් භවනා දියුණුවකට නැත්නම් සිතිවිලි දැනෙන දියුණුවන මොනම කෙනෙකුට දකින්න පුළුවන් දැන් හැකිනවා කියනකොටම අර පින්දෙනවා කියපු සිතිවිලි දෙලා මේ විදිහට තමන්ගේ සිත තුළ පහළ වෙන ඇති වෙන ඇති වෙන නාම රූප ධර්මයන්ගේ නිවි යාම අනිත්‍යයේ තේරුම් යාම දැකීම තාමත් ප්‍රයෝජනවත් වෙනවා නිවන් ලබා ගැනීමට ඒකෙන්ම තමයි නිරෝධය ලැබෙන්නේ. ඒක නිසා නාම රූප නිරෝධය කියන්නේ අවබෝධ කරගන්න ඕනේ. නිරෝධයේ කරුණායි යම් යම් අනුපාඩු කියන ස්වාමීන් දේශිතතුල ඒ අනුපාඩු ටික සකසගෙන බහනා කරනවා. මේවා සකසගෙන බහනා කරලා පස්සේ බහනා ප්‍රතිපලයක් ගන්න බැන්නා කියන තමයි තවතවල තමන්ගේ ප්‍රඥාවේ අනුපාඩු ඇති සමාධිය අනුපාඩු කම් ඇති සතිය අනුපාඩු කම් ඇති ඒකට ධම්මයට දෝෂාරෝපණය කරන්න දෙපා මට මේ මාර්ගයෙන් ප්‍රතිඵලයක් ගන්නට බැහැ කියලා. මේ ලෝකේ පුද්ගලයෝ කොටස් හතර කර බෙදා බුදුහාමුදුරුවෝ දක්වන උබ්බති සංඥා උබ්බති සංඥා කියන පද කර්ම කියලා. උබ්බති සංඥා කියන්නේ උසාවයි කින්නු නිවන් යන පුළුවන් පුද්ගලයෝ කියන කලින් ආත්මවල නිවන් යන දවසේ ගුණ ධර්ම කොහොම දිනු කරද? හරියට උපමා කියනවා මේ හිතෙන් ඔන්න මෙන්න තියෙන ලොකු මලක් වගේ. ඒකේ වැඩි කිව්වම පාඩම් පිටලා ගියා. ඒක හිතෙන්ද පල්ලන්නේ. කොහොමද ඒක දිරෙන්නේ කරලා තිබෙන්නේ. ඒක නිසා අර පිටෙන්ට උන්න මෙන්න තියෙන නෙළුම් වල වගේ තත්ත්වයේ කෙනෙක් තමයි මුද්දට සම්මේ කියන්නේ. එයා කලින්වත් නෙවෙයි මේ ජීවිතේ හරි සෝවනාදී මාර්ගඵල ලැබීමේ සුදුසු මට්ටමට ඕක මං කියන්නේ දැන් සංඥාදී මේ වගේ ආගයන් මාර්ගයේ නැත්නම් ජීවිතයෙන් බල ධර්ම බොජ්ජංග ධර්ම වගේ ධර්ම දිනු කරලා තියෙනවා. වෙන කෙනෙකුට ධර්මය ශ්‍රවණය කරනකොට නිවන් යන්න පුළුවන් මම දන්නවා අපි ධර්මය දේශනා කරනකොට නිබඳට මුල් මුල ආකාරයේ වෙන්නේ කියලා ඒ කියන්නේ නිවන් අවබෝධ කරගන්න ඉන්නේ. ඉන්නේ ඔබට ගන්නවන්නේ බලන්න. ඔබට කන්නේත් මෙපට කන්නේ උපට කන්නේ කියන්නේ සාමාන්‍ය කාලය බහලා කරලා කරලා කරලා නිවන් ලබන්නේ සමහරට අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් දහයක් වෙන්න පුළුවන්. ඒක නිසා එකපාරට ගණන් ගන්නට බෑ කියලා වැඩි වෙනවා කියන පස්සාස්ථාපේන සුදුසුනේ. ඊළඟට නීත්‍ය පුද්ගලයෝ කියන කොටසක් තියෙනවා. මේ නීත්‍ය කියන කොටස සමහරට අවුරුදු 10ක් නෙවෙයි 15ක් නෙවෙයි 20ක් විතර බහලා කරසන් 30ක් විතර 40ක් විතර 50ක් 60ක් විතර සමහර වෙලාවට පොත්පත්වල දක්වලා තියෙන සමහර ආමතුරු අවුරුදු 60ක් බහනා කරන්න ගියා. ඒක ගැන කතා දක්වලා තියෙනවා. විශේෂම අත්දැකීමක් තියෙනවා. ඒක නිසා අවුරුදු 50 60 භාවනා කරලා නිවන් යන්න පුළුවන් මේවායි තියෙන්නේ. ඉතින් මේ මේ මාසයක් දෙකක් නැත්නම් අවුරුද්දක් දෙකක් භාවනා කරලා මට නිවන් ලබා ගන්න ලැබුණායි කියලා පසුතැවෙලා නම් ඒක මොකද කරන්නේ තමයි. ඒකට ඔය කියපු කොටස් වලින් ඔබට ගන්න නොවන්නට පුළුවන්. නැත්නම් මේකට සංඥා නොවන්නට පුළුවන්. එතකොට නිවිය පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඒක නිසා ජීවිතය දක්වා නම් භාවනා කරන එක තමයි කලේ කරන්නේ. අද පරම කියන්නේ මේ ජීවිතේ නිවන් ලබන්න කරගන්න බෑ. ඒකට හේතු තියෙනවා බලුත්පත්තියෙන් ප්‍රඥා සම්පූර්ණ දුන්නේ. උත්පත්තියෙන් නැත්නම් අර දීනේක ප්‍රතිසංවිලාභිය කියලා පොත්වල තියෙන එක මම පාළුවේ කතාවක් නෙවෙයි අපි මේ කියේ පොත්වල තියෙන කතාවක්. දීනේක ප්‍රතිසංවිලාභිය කියන්නේ ඒකයි. ඒ තමතරව පංචානන්දරේ පාපකර්ම කරලා තියෙනවා නේද? ඒකට මුකුත් නිසා කරන්නේ. ඒ තමතර සෝ යටත් පිළිසෝ සෝවාන් වෙච්චියක් කෙනෙකුට ආර්යෝපවාද කර්ම කරලා තියෙනවා නම් ඒ ආර්යෝපවාද කර්ම වල පිළියම් යෙදී නැත්තම් අවදාසෝවාන්නට බෑ මාර්ග ඵල ලබන්නට බෑ තියෙන මාර්ගයෙන් එහාට යන්නට බෑ මාර්ග ඵල ලැබලා තියෙනවා ඉතින් ඒකට නිසා තමයි බමනා කරන්නට බුද්ධ ධර්ම සංගයන් දෙදරත් සමා කරලා තියෙන්නේ ඒක අමතර නිවන් ගියේ නිවන් යන පවර කොටයි ගියේ අපි පරිගණය වෙන මොකකට වඩා කරනවා කාය සිතින් අතේ සමාවන්න කියන සමාන කරගෙන බමනා කරන්නට ඒක පද පරම පුද්ගලයන්ගේ සාදාවන් මේ ජීවිතේ දිනන නිවන් දකින්න බෑ නමුත් ඒ ගන්න උත්සාහය අපට යන්නේ ඒ වෙන භවයකදී නොවන දෙයක් හේතු වෙන නිසා මේ මෙතෙක් ප්‍රතිකාර ගන්නට නැතුණා කියලා අදහන් දෙන්න දෙපා පසුතැවෙන්න දෙපා තේරුම් ගන්න ඕනේ අවුරුදු 50 60 භාවනා කරලා නිවන් ගියහත් එක්කම මුදුරු කියන්නේ මුළු ජීවිතේම කියන්නේ මුළු කාලෙම භාවනා කරලා අපි මේ ජීවිතයට කරලා පැය දෙකක් භාවනා කරලා දවසකට ඒක මේ නම් පිටින් දුකින් ලැබුණේ කියලා ඒ විතරම කරලා කියලා එහෙම නිවැරදි අවබෝධයක් ඇති කරගන්න. ඒක නිසා පුද්ගලයෝ හතර දිනාගේ පිළිබඳ තේරුමක් ඇති කරගෙන ඔය කියපු කරුණු වල අනුපාදු සකසා ගන්න. ඒකට මේ ලක්ෂණ කියපු කරුණු වල කොටස ආරම්භ දෙකෙන් ආගත පමණයි දුසක පමණයි මෝහක පමණයි මේ පය ධම්මා භාවය සබ්බා දස ධම්මා භාවය සබ්බා දස අධම්ම දහයන් භාවිතා කරයි. කාම දෝෂ මොහ පමණක් නෙවෙයි මන්දේ මානේ සමාධේ මුක්ඛා මෛත්‍රිය ආදී කෙලෙස් හැම එකකටම එක එකක් අරගෙන වෙන වෙනම සූත්‍ර වලින් මේ කරුණ බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. අනුගුත්තර නිකායේ දසකේ පාඨය අවස්ථාන කොටසේ මේ සූත්‍ර කියන්නේ බලන්න. එතකොට ඒකේ කරුණ දහය මොකද්ද? පිළිපල පිළිපල කරුණ තුනක්. මොනවද ඒවා? අසුබ සමන්ගේ ශරීරයේ බාහිර ආයතනයේ ශරීරය අසුබ වශයෙන් දකින්න මනන සංඥා මරුණත් පසුන් ශරීරයේ නොඑක ආකාර කුච්ච තත්ත්වයන් පිළිපොල් ස්වරූපයට පස්සන ආකාරයක් සමගම මනන සංඥා භාවිත කරන ඊට අමතරව ආකාරයේ පරිපූර්ණ සංඥා ආකාරයේ පිළිපොල් වශයෙන් දකින ආකාරය එතකොට ඒ කටයුතු තුන පිළිකුල පැත්තට තව තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥා තුන ඒ කියන්නේ යම් යම් දුපාඩු තියෙනකොට මේ මුළු විශ්වයේම තියෙන සංස්කාර අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධී පිළිවෙත කිසිම තැනක නිත්‍ය සුව ආත්ම වශයෙන් නොතේරි ඒ අවබෝධය තියෙනකොට මේ ඔක්කොම අනිත්‍ය දුක්ඛ අනාත්ම එතකොට තමයි අනිත්‍යව කොමවාගේ විරාගයේ නොයල්න අතහැරීම හා සම්බන්ධ දේවල් මොනවාදේවා සබ්බ ලෝකේ යන පිටසඤ්ඤා මේ ලෝකේ කිසිම දෙයක් කෙරේ ඇල්මක් ඇලීමක් සබා ගන්නට එපා කියනවා නබුදා කියන්නේ. ඊළඟට පහන සංඥා මේ ඔක්කොම දේවල් සංපාදිකම් භාවනා කරනකොට ඒ තරම සංඥා, ව්‍යාපා සංඥා, විඤ්ඤා සංඥා, ඒ වගේම ලෝකාපාර විශේෂිතක සම්පූර්ණ මුලික සම්පූර්ණ දහම් බලවදාමසේ මම කොහොමද කියන්නේ කරනවා කියලා සම්පූර්ණයෙන් කරන්නේ. එතකොට අර දෙකට එන්නේ ඔය නිවන් ධර්ම භාවනා කරන්නේ. ඒ නිවන වගේ අපිනිය සුනික තමයි නිවන ලබන්නට බෑ. ඒක නිසා ඒ විදිහට කල්ප කරනවා ප්‍රමාණ කරනවා. විරාමයේ කියන්නේ නොයල්ම ඉතින් කිසිම දෙයක් ඒ භාවනාවේ ප්‍රතිඵලයක් කියනවත් ඇලීමක් පවත්වන්නේ නැහැ. භාවනාවේ ලැබෙන අත්දැකීමක් ගැනවත් ඇලීමක් ඇති කරගන්නට කායික සමතුලිතව කියනවා. ඇලෙන්නට එපා, ගැටෙන්නට එපා, උපාදාන කරන්නට එපා. ඒ තුනෙන් හොඳට මතක තියාගන්න ඇලෙන්නට එපා, ගැටෙන්නට එපා, උපාදාන කරන්නට එපා. මනෝනාතරණයට තියෙන සංස්කාර නාම රූප ආදී ඊළඟට අන්තිම වශයෙන් කල්පනාසේ නිරෝධ සංඥාන් වල සංඥාන් නිදුද්ද වී නිවිලි නිවිලි යන ආකාරයේ නාම රූප ධර්මයන්ගේ නිවිලි යාමයි මෙහිදී දකින්නේ තමයි සංස්කාර ලෝකේ ඇති වීම නැති වීම බලන එක මේක පාසෙන් තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. එන්න මේ කාරණා කීවාට පස්සේ අපි කිව්වේ භාවනාව කරන මෙතෙක් කල් ප්‍රතිඵල ගන්න නැහැ කියලා කල්පිතයි මේක. මම මොකද පොඩ්ඩේ ලෝකයේ කොටස් හතරකට බෙදලා බුණා දක්වලා තියෙන මුග්ගඩි තන්නේ සම්මියේ පරිසම්ම ඒ සම්මහජනීය වෙන්න පුළුවන් මේ නැත්නම් විපරිසන්න පුද්ගලයෝ වෙන්න පුළුවන්. ඒකත් අපි විපරිසන්න කතාව අයින් කරමු. මේ ජීවිතේ කාර්යයෙන් මුල් ලබන්න ඕන අපිට දේශනා අහන විතර මේ වෙනකම් නිවන කියන එකයි කතාව අයින් කරේ. අර පද පරම කියන කන්නේ ජීවිතේ කවදා මේ ලබන්නට බැහැ කියන කතාව කරමු. අනිත් දෙකේ දාගන්න තමයි මේ දෙකේ කියන්නේ. ඒ නිසා උත්සාහය ඒකට අතහරින්නේ. ඊටම දිගටම කරගෙන කරගෙන කරගෙන යනවා. සමානාවේ මම කිව්වා ඔබ 50 60 භවනා කරලා මාර්ගඵල දෙන්නේ කියලා සාමුදුරු. ඒ කතාව තියෙනවා නම් සාහිත්‍යවත් කියන්නේ කොහොමද වටුවා පොතේ තියෙන කතාව. සත්‍යයේ තාතේ සුදේශක. ඒක නිසා ඒ විදිහට කටයුතු කිරීම තුළින් මෙයාට පුළුවන්කම ලැබෙන්නේ මේ ජීවිතයේදී මේ ලබන්නට ඒ නෝගුණ කොහොම කටයුතු කිරීමෙන් තියෙන මතුමලකදී හරි නිවන් දකින්නේ ක්‍රියාදාමයේ සංකල්පයෙන් හේතු වීම වාසනාව ප්‍රදේශුනේ එසින් මේ වාචික පිටාවෙන් කරන මේ දේශනාව මෙතන ඉෂේනම කරන්න. එතකොට අපි යන තියෙනම ආකාශයෙන් කියන පාඩම් ගැන ආකාශයෙන් මතා දේවානාලා මේ දෙක පුණ්‍යන්තන් වෙනවා නිසා කරන කරන ආකාශයෙන් මතා එමය අපට සම්පතේ වලින් සංසුන්දන් එක්සන් හේතුවස්මයි වාදුනාදන සේනිස්තෙන් සම්බද්ධා ප්‍රාණෝඩ සාරෝ ධම්මා වද්දන් දියයි මනෝස්කම්ම ආරෝම සම්පතේ සබ්බ සම්බත් මෙන්නස තෝනිම්මා සම්පතේ කිනාති සමින්දසු සුපතේ